ජනරන්ජනගේ තිලකරත්න කුරුවිට බණ්ඩාර සමග. එදස් 1947 දී ඊටාම පුංචි දරුවෙක් සිරියයිගේ ළමා පිටියට එක් වෙනවා. ඒ එක එන්නේ ගල්කිස්සේ එවක පදිංචිව හිටි ඒ ශිෂ්‍යයාගේ පොඩි මාමා වන සරල බයිලා සංගමයේ නිර්මාතෘ හරිස්චන්ද්‍ර මෙන්ඩිස් තමයි මේ පුංචි දරුවාව ළමා පිටියට එක්කගෙන ඉන්නේ. සිරියයගේ ළමා පිටියට සම්බන්ධ වෙන මේ පුංචි දරුවා ගුවන්විදුලියේ දීර්ඝ ගමනක් යයි කියලා කවුරුවත් හිතුවද කියලා කොහෙවත් සඳහන් වෙලා නැහැ. හැබැයි 47 දී සිරියයගේ ළමා පිටියට මේ පොඩි මාමා හරිස්චන්ද්‍ර මෙන්ඩිස් සුරතේ දවටාගෙන එන මේ පුංචි දරුවා 1991 දී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා බවට පත් වෙනවා. මේක එක්තරා දෛවෝපගත ගමනක් කියලා ඔබටත් හිතෙනවා ඇති. මේ පොඩි මාමා විසින් එක්කරගෙන එනු ලැබූ පුංචි දරුවාගේ නම සුවිනීත ධර්මපාල මෛත්‍රී සුවිනීත ධර්මපාල හැබැයි එවැනි සභාපතිවරයෙක් ගැන ඔබත් මාත් අහලා නැත් අහලා නැහැ හැබැයි ඔහු අපි කවුරුත් දන්නේ ලලිත් එස් මෛත්‍රීපාල කියලා මේ ලලිත් එස් මෛත්‍රීපාලව තමයි 1947 දී මේ පොඩි මාමා සිරියායගේ ළමා පිටියට එක්කෙන්නේ මේ පුංචි දරුවා බහුවිධ හැකියාවන් තියෙන දරුවෙක්. ඔහුට කුඩා කාලයේම සමස්ත ලංකා කවි ගායනා තරඟිකේ ප්‍රථම ස්ථානය දිනාගත්තා. ඒ කියන්නේ ඔහුට කිසියම් ගායන කුසලතාවක් තිබුණා. ඔහු පාසල් අධ්‍යාපනයේදී සිංහල විතරක් නෙවෙයි පාලි සංස්කෘතත් ඉගෙන ගත්තා. ඔහුගේ තවත් මාමා කෙනෙක් හිටියා පැවිදි වෙච්ච. ඒ පැවිදි මාමාගෙනුත් ඔව් ජ්‍යොතිෂ ශාස්ත්‍රය ඉගෙන ගත්තා. පාලි බුද්ධ ධර්මය ධම්මපදය ඉගෙන ගත්තා. මේ නිසා ඔහුට කුඩා කාලෙදීම මේ පෙරදිග භාෂා පිළිබඳ දැනුමක් ලැබුණා. ඔහු ඊටාම ආසාවෙන් භාෂා ශාස්ත්‍ර ඉගෙන ගත්තා. මේ නිසා තමයි ගුවන්විදුලියේ ළමා පිටියට ආපු ඔහුට මේසා දීර්ඝ ගමනක් යන්න පුළුවන් වුණේ. ඔහු ගැන ලියවුණු එක්තරා ලිපියක මම අහලා තියෙනවා මම කියවලා තියෙනවා ඔහුට විරිත් 22ක ගීත කවි ගායනා කරන්න පුළුවන් කියලා. විරිත් 22ක් කියන්නේ මම හිතන්නේ අපේ ඡන්දස් ශාස්ත්‍රයේ තියෙන්නේ ඊට වඩා බොහොම සුළු ප්‍රමාණයයි වැඩි ඡන්දස් ප්‍රමාණයක් තියෙන්නේ. එහෙමනම් මේ ඡන්දස් සියල්ලේම ගීත ඔහුට ගායනා කරන්න පුළුවන්කම තිබුණා. ඔහුගේ විශේෂ හැකියාවක් තමයි මේ කවි ගායනා කිරීම. අපේ ආවේනික ශෛලියට පද්‍ය ගායනා කිරීම ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. අපි ඉස්සෙල්ලම ඔහුගේ හඬින් මధుර පද්‍ය ගායනයක් අහලා ඉමු. පෙරබදු මල් පිපි ආතිරි සලන කොට කෝකිල කූජනය දසපින්න දෙන විට රබන් හඳින් කන් කළු වෙයි අපගේ රස සාමය අරන්නේ අවුරුදු කුමරුගෙට Thank you. ඒ ලලිතේස් මෛත්‍රීපාලගේ පද්‍ය ගායනයක්. ඔහු වෙළඳ සේවයේ සහන නිවේදකෙකු හැටියට ගුවන්විදුලියට දැඩි ලෙස සම්බන්ධ වුණාට පස්සේ වෙළඳ සේවයේ ඊටාම අපූර්ව කවි වැඩසටහන් ආරම්භ කරනවා. ඔහුගේ ඊටාම ජනප්‍රිය කාව්‍යමය වැඩසටහනක් තමයි අපේ රටේ ආධුනික අංකුර කවියන්ට කිවිඳියන්ට අතහිත දුන්න මధు මාදවී කියන වැඩසටහන. මේ මధు මාදවී වැඩසටහන හඳුන්වා දුන්නේ ලලිත ස්මෛත්‍රීපාල කවියෙන්. ඔහු වෙළඳ සේවයේ සහන නිවේදකෙක් වුණාට පස්සේ වෙළඳ වැඩසටහන් රාශියක් ඔහුගේ කටහඬින් පොහොසත් වුණා. ඇතැම් ව්‍යාපාරිකයෝ තමන්ගේ වෙනදා ආයතනය පිළිබඳ දැන්වීම ඔහුගේ හඬින් ප්‍රචාරය කර ගැනීමට ලොකු ඉල්ලුමක් තිබුණු බව සඳහන් වෙනවා. ඔහු වැඩසටහන් නිෂ්පාදනය කළා, නිර්මාණය කළා, ඉදිරිපත් කළා වගේම ගීත නිබන්ධකයෙකු හැටියටත් ප්‍රසිද්ධියක් ලැබුවා. මම හිතන්නේ ඔහුගේ ගීත අහන බොහෝ දෙනෙක් ගීතය හඳුනාගත්තට මේ ගීතය රචනා කළේ ලලිත් ස්මෛත්‍රපාල කියලා දන්නේ නැතු ඇති කියලා මම හිතනවා. අපි අද කල්පනා කරා ලලිත්ස් මෛත්‍රීපාල සූරීන් රචනා කරපු ගීත කිහිපයක් ඔබ හමුවේ තියන්න. මේ අත මම තෝරගත්ත පළමු ගීතය. ඕ පුරවී absolute. මෛත්‍රීපාල ගුවන්විදුලියේ දීර්ඝ කාලයක් සේවය කරද්දී ඔහුගේ සමකාලීන හැටියට එවක ඊටාම අමුතු කටහඬක් තිබුණු අමුතුම උච්චාරණ ශෛලියක් තිබුණු ප්‍රොස්පර් ප්‍රනාන්දු ගුණතුංගකේ ලියනගේ ආර්යදාස පීරිස් වගේ අයත් තේවිස් ගුරුගේ කරුණාත් අබේසේකර චිත්‍රානන්ද අබේසේකර වැනි අයත් ඔහුගේ සමකාලීන ගුවන්විදුලි නිවේදකයින් නිෂ්පාදකවරුන් හැටියට හිටියා. ලලිතේස් මෛත්‍රීපාල දැනුම පිළිබඳ නොතිත් පිපාසයක් තිබුණු කෙනෙක්. මේ නිසා ඔහු 1947 දී ඊටාම ඉහළින් සිංහල මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වෙලා ඉන් සෑහීමකටපත් වෙන්නේ නැතුව නැවතත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ජ්‍යෙෂ්ඨ විභාගය සමත් වෙනවා. ඒ වගේම ලන්ඩන් විභාගයේදී ඉංග්‍රීසි භාෂාව හදාරලා මෙරට තිබුණු උසස් අධ්‍යාපන ආයතනයකින් හදාරලා ලන්ඩන් විභාගයනොත් ඉංග්‍රීසි භාෂාවෙන් සමත් වෙනවා. ඒ වගේම ඔහු ලතින්, බෙන්ගාලි වැනි භාෂාත් හදාරලා ඒ පිළිබඳව නිපුණත්වයක් ලබාගෙන තිබුණා. මේ නිසා ඔහුගේ මේ භාෂා ඥාණය ඔහුට බොහෝ සෙයින් දැනුම එක්රැස් කරගන්න උදව් වුණයි කියලා සඳහන් වෙනවා. ලලිත ස්මෛත්‍රීපාල වෙළඳ සේවයේ වැඩසටහන් රාශියක් නිර්මාණය කළා. මේ අතරින් ඊටාම විශිෂ්ට උසස්ම කීර්තියක් අත්පත් කරගත්ත ජනප්‍රිය වැඩසටහනක් තමයි වාසනාව උදාව කියන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන. මම හිතන්නේ ගුවන්විදුලියේ තවත් එවැනි ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන් රාශියක් තිබුණා. අපිට මතකයි අපි ඊටාම ආසාවෙන් ඒ කාලේ අහපු පැන පොඩි වගේ වැඩසටහන් තිබුණා. ඒ වගේම වෙනත් සේවාවල ගුවන්විදුලියේ විෂිපන කියලා ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් තිබුණා. මේ වැඩසටහන් අතරේ වෙළඳ සේවයේ වාසනාව උදාව කියන වෙළඳ වැඩසටහනත් ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවකයින්ගේ ප්‍රසාදය දිනාගත්ත වැඩසටහනක්. ලලිත මෛත්‍රීපාල වෙළඳ සේවයේ ඊටාම ජනප්‍රිය කටහඬක් තිබුණු නිවේදකයෙක්. ඔහු ගුවන්විදුලියේ ගායක ගායිකාවන් රාශියකට ගීත නිර්මාණය කරා. ඔහුට මම හිතන්නේ මේ ජන්මයෙන් ලැබුණු කවිත්වය නිසා ඔහුගේ ගීතවල අමුතු ලාවණ්‍යයක් තිබුණයි කියලා මට හිතෙනවා. ඔහුගේ විරහ ගීත රචනා වැඩි හරියක් ගායනා කරේ ජේ.ඒ. මිල්ටන් පෙරේරා. ඒ කාලේ ගීත ඉල්ලන ශ්‍රාවකයින්ගේ ලොකු ඉල්ලීමක් තියෙන තවත් ඒ ඔහුගේ ගීත රචනයක් තමයි ජීව වේදනා ආදේ නැගෙනවා කියන ගීතය. ඒ වගේම එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් දනරෝල්, ලතා දරුණදාස වල්පොලට, ඩබ්ලිව් ප්‍රේමරත්නට ගීත රාශියක් තියුවා. මේ අතරින් තවත් ගීතයකට අපි සමන් දෙමු. මේ ලලිතේස් මෛත්‍රීපාලගේ කවිසිතේ බිහිවෙච්ච කාව්‍ය සංකල්පනාවක්.

විදේශ රටවලින් ලබා ගැනීම සඳහාත් ඔහු ගොස් සාකච්ඡා කර යම් යම් උසස් ප්‍රතිඵල ලබාගත් බව ඔහුගේ ජීවන තොරතුරු වල සඳහන් වෙනවා. ලලිත්‍යස් මෛත්‍රීපාල පෙරදිග සංස්කෘතියට දැඩි ලෙස ආදරය කරපු බෞද්ධ වත්පිළිවෙත් හුදෙක් දැන කියාගෙන සිටියා පමණක් නොව ඒ වත්පිළිවෙත් ඉටු කරපු ඊටාම ගුණගරුක පුද්ගලයෙකු හැටියට සඳහන් වෙනවා. ඔහු ධර්මාචාර්ය විභාග සමත් වෙලා වගේම ධම්මපද විභාවයේ ධම්මපද විභාගයකින් ඊටාම ඉහළ සාමර්ථයක් ලබාගෙන දහම් දැනුම පිළිබඳ ඊටාම පෘතුල අවබෝධයක් තිබුණු කෙනෙක් හැටියටයි සඳහන් වෙන්නේ. මේ යහපත් පැවැත්ම නිසා ඔහු අපේ රටේ මහා සංඝරත්නයේ මහත් ප්‍රසාදය දිනාගෙන සිටි බව ඔහුගේ ධර්මාවබෝධයත් ගල්කිස්සේ දැන් ධර්මායතන වල ධර්මය පිළිබඳ උපදේශන පැවැත්වීම නිසා මහා සංඝරත්නයේ මහත් ප්‍රසාදයට ලක් වූ බෞද්ධ ප්‍රභූවරයෙකු හැටියට ලයිත්‍යස් මෛත්‍රීපාල සඳහන් කරන්න පුළුවන්. ඔහුගේ සිනමා ගීත කලාව එක්කම ඔහු තිස්ස ලියනසූරියගේ සාදවිත චිත්‍රපටයේ සොමි මීගම සහ ජීවරාණී කුරුකුළු සූර්ය සමග කිසියම් රංගපෑමකත් යෙදුණු බව සඳහන්. අද අපි මේ ගුවන්විදුලියේ මහත් සේවාවක් ඉටු කළ ලලිතේස් මෛත්‍රීපාල පිළිබඳ මේ සමරු සටහන ලැබුවේ ඔහු අපෙන් සමුගෙත ගියේ 2004 මාර්තු මාසයේ 5 වෙනිදා නිසා. අපි ගුවන් විදුලියට මහත් සේවාවක් ඉටු කළ මෙවැනි ප්‍රභූන් මෙවැනි විශිෂ්ටයින් සමරීම යුතුයකමක් හැටියට සැලකෙන නිසා අද ලලිත ස්මෛත්‍රීපාල ලියු තවත් ගීතයකට සවන් දෙමින් අද වැඩසටහනින් අපි සමුගනිමු අද අපේ වැඩසටහනේ තාක්ෂණික දායකත්වය අචලා ගුණසේකර නිෂ්පාදනය කළ සූරිකා පෙරේරා මා ජනරන්ජන්ගේ ඉදිරිපත් කළ තිලකරත්න කුරුවිට බණ්ඩාර මදේ නැලවී එකට ගැටි මිහිරි කතා රසට ගොතා මිහිරි කතා රසට ගොතා තනසෙමු දෙන්නා තුවය පතා සාගර මත සඳ ඉරණ වැටි බලන්න නංගන කොමල කැටි පාදද මලවල් එකට ගැටි යන්න වාගේ මිහිරෙති මති රාජී කුසලානේ ඉතිරේවා මෝ සකිගානේ ගින්නානේ මතු गई मेरे ऐसी